ඉන්දික මහත්මයා අස්රාම්නේ හිමා නේද? හරි. මට ඒ වෙන වංශිකයේ සීලය පිළිබඳ දේශනා කරන්න ඒකේ එක ප්‍රශ්නයක් ආවා මේ ළඟදී මට මේ පත්‍රයෙන් දැනගෙන හම්බුණා මේ ස්වාමීන් වහන්සේ නමක් මම ස්වාමීන් වහන්සේ නම පොලිසියට ගිහිල්ලා දිනවා උන්වහන්සේ ගිහි කාලේ යම්සි වැරදි වගයක් කරලා තියෙනවා ඒවා වහන්සේට මේ ඒ ගැන මහානදම් කරන පොතාරි භාවනා කරනකොට හරි නිතර අතක් වෙනවා උන්වහන්සේට ඒක මේ මේ ව්‍යාපාර හැංගීමක් වගේ වෙනවා පොලිසියට අහු වෙලක් නැහැ ඒවා. ඉතින් යක්කල පොලිසියට ගිහිල්ලා අමුතුර මේ පවොච්චාරණයක් කරලා ඒ පොලිසියට ඉල්ලලා තියෙනවා මේ මේ ගැන පරීක්ෂණයක් කරලා මට දනුවම් දෙන්න කියලා. ඔක දැන් හාමුදුරනේ මට ඒක කල්පනා කරා ඒක ඒ ඒක ඒ සෞඛ්‍ය අහුවම මට මතක් වුණේ මේ දැන් උන්වහන්සේගේ නිකන් වංචක ධර්මයක් වගේ දෙයක් තියෙනවා වගේ කියන අදහසක් ආවේ මොකද දැන් අපි ගත්තොත් එහෙම මේ විද්ද يعني තරුණ වහන්සේලාගේ තෙරණින්ගේ චරිත බැලුවම දැන් පටාචාරා මේ ඒ විතරක් නෙමෙයි දැන් අපි හිතමු අඟුලිමාල ගත්තොත් එහෙම අඟුලිමාල කියලා රජුරවන්ට කිව්වා නම් මම මෙච්චර මිනිමරලා තියෙනවා මට දන්වන් දෙන්න <laughs> කියලා එතකොට එතනින් යන මොකක්වත් කරන්න දෙන්නේ නැහැ ඒ නිසා තමන් වැරද්දක් කරපු බව තමන්ට වැටහුණා නම් එතකොට ඊට ඉස්සෙල්ලා ඒකට ඒක තමන් අවංක වෙනවද නැද්ද කියන එක ඒක කලින් ප්‍රශ්නයක්. එතකොට දැන් තමන් අවංකයි දැන් තමන්ට වැටහෙනවා ඒක කරපු එකත් වැරදි ඒක හංගපු එකත් වැරදි කියලා. එතකොට නමුත් දැන් ඒක ඉක්ම ගිහිල්ලා. එතකොට ඉක්ම ගිය කාරණේ තමන් වරද වරද හැටියට තේරුම් අරගෙන දැන් තමන් පිරිසිදු වීමයි එතනින් එහාට කරන්න. නමුත් එහෙම පිරිසිදු වෙන්න බැහැ සමහරුන්ට. ඒ අයට හෘද සාක්ෂිය විසින් බාධා කරනවා මම මේක කළේ නැහැ නේද මේක හොඳ නැහැ නේද අර එන්නේ කියලා පසුතැවීමක් එනවා. එතකොට මේ පසුතැවීමට වහල් වුණොත් අපිට අපේ මනස වික්ෂිප්ත වෙන්නට පුළුවන්. එතකොට සමහරට උන්වහන්සේට මේ පසුතැවීම මනසේ බලවත්ව ඇති වෙලා හෘද සාක්ෂිය Tamanට වද දෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි හර්ථ සාක්ෂිය වද දුන්නා වුණත් ප්‍රඥාව තියෙනවා නම් ඊට පස්සේ ප්‍රඥාවෙන් සම කරගන්න සමබර කරගන්න පුළුවන්. ඉතින් ප්‍රඥාව අඩු වෙලා අර හර්ධ සාක්ෂියට මුල් තැන දුන්නාම කොහොම වෙන්න පුළුවන්? එහෙම නැත්නම් උන්වහන්සේට වංචක ධර්මයක් ඇති වෙන්න පුළුවන්. මම සුළු දේ පවාගෙන ගාක් සැලකිලිමත් වෙන බොහොම සංවේදී සීලය අකුරටම රකින්න කෙනෙක්ය මම අනිත් අය වගේ නෙමෙයි. අනිත් අය දේවල් හංගන් හිටියට මට එහෙම කරන්න බෑ කියලා උන්වහන්සේගේ සීලය වඩා පවිත්‍රයි කියලා ප්‍රකට කිරීමේ වංචක ධර්මයකුත් උන්වහන්සේගේ මනස තුල එන්න බැරි කමක් නැහැ. අපි දන්නේ ඒකෙන් කොයිකද කියලා. එක්කෝ හෘද සාක්ෂිය අනු වෙන පශ්චාත්තාපය ප්‍රඥාවෙන් තොරව ඒකට අනුගත වුණා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ තුලින් අර තමන් අනිත් අයට වඩා උසස් මට්ටමින් අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස වශයෙන් තමන් සිල් රකින්නවා කියන එක ලෝකයට ප්‍රකට කිරීමේ යම් අවශ්‍යතාවයක් මනස තුළ මතුවෙන්නත් පුළුවන්. සහවය දෙකම වෙන්නත් පුළුවන්. ඒ වගේ හැඟීමක් ආවොත් මොනවාගේද අපේ සාමි වංශයට ඉඳ විතර සාමාන්‍යයෙන් භාවනා යෝගයකට හරිය එහෙම එහෙම කෙනෙක් ආව එහෙම ප්‍රශ්නයක් ආවොත් ඉතින් එතනින් එහාට ප්‍රඥාවෙන් තමයි අපි ඒක විසඳන්න ඕනේ. ඒ කියන්නේ අපි අතින් අකුසලයක් වුණා නම් අපිට එතනින් එහාට පුළුවන් ඒකට ප්‍රතිවිරුද්ධ කුසල් කරන්න. අපි ඒ කරපු වැඩේ නිසා යම්කිසි කෙනෙකුට අසාධාරණයක් වුණා කියලා අපි දන්නවනම් ආය පොලිසියට ගිහිල්ලා ඒ පිළිබඳව විමර්ශනයක් කරන්න කියන්න දෙයක් නැහැ නේ. Taman දන්නවනේ මම මේ කරපු වැඩේ මෙහෙම අසාධාරණයක් වුණා කියලා. ඊට පස්සේ අසාධාරණේ වෙච්ච අයට යම් ක්‍රමයකින් යම් සහනයක් සලස්සන්න. ඒක තමන් ඍජුව ඉදිරිපත් වෙලා හෝ එහෙම නැත්නම් වෙනත් වක්‍ර ක්‍රමයකින්. ඒ අයට යහපතක් කරන්න තමන්ට කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අය දැන් නැතිනම් ඒයට උදව් කරන්න යුතු වෙන වෙන ප්‍රශ්න මතුවෙනවා නම් අපි හිතමු ඒ කාන්තාවකට නම් ඒ අසාධාරණ වුණේ දැන් එයාගේ මහත්යත් නැත්තම් මේ හාමුදුරු ඉදිරිපත් වෙලා උදව් කරන්න යුතු වෙන ප්‍රශ්න ගොඩක් නැති වෙන්නේ. නිසා එහෙම කරන්න බැරි ඒක වෙන ක්‍රමයකින්. එහෙමත් කරන්න බැරි වෙනත් ඒ වගේ අසාධාරණයකට ලක් වෙච්ච කාන්තාවකට හෝ ඒ වගේ අසරණයෙකුට උපකාර කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට Tamanට පුළුවන් අර වෙච්ච සමාජ අසාධාරණේ සමාජයට වෙච්ච හානියට ප්‍රතිවිරුද්ධ කුසල ක්‍රියාවන් Tamanට සිද්ධ කරන්න පුළුවන්. ඒකෙන් අකුසලයක් යටපත් වෙනවා. Tamanගේ මනසේ පශ්චාත්තාපය සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍යම වෙන්නේ ප්‍රඥාවෙන් යුක්තව ඒ කාරණේ දැකීම. ඉතින් එහෙම නැති වුණොත් අර ඒරකපත්ත නාගරාජයාට උනස් වගේ වෙන්න පුළුවන්. පොලේ කඩන එක පාප කර්මයක් නොවුණා වුණාට ඒ නිසා ඇති වෙන පශ්චාත්තාපය දුගතියට ගෙනියන්න හේතුවක් වෙනවා. කොහොමද පැහැදිලි මතන වෙන්නේ අර සීලය පිළිබඳ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රමාණාතික්‍රාන්ත වුණා මේකයි අපි නිතරම කියන්නේ මේ හැම දෙයකම ප්‍රමිතිය තීරණය වෙන්නේ ප්‍රඥාවත් එක්ක ප්‍රඥාවෙන් තොර වුණොත් ඒ ගුණයම ඊට පස්සේ Tamanට හරස් වෙන්න පුළුවන් ඒක සීමා අතික්‍රාන්තව ගිහිල්ලා අපි ප්‍රමිතියෙන් ගිලිහෙන්න පුළුවන් මධ්‍යම ප්‍රතිපදාවෙන් ගිලිහෙන්න පුළුවන් හොඳයි උන්වහන්සේ මට තේරුණත් අර යුතයක් රකින්න හදනවා වගේ කියන්නේ පෞසහකට හදනවා වගේ අදහසක් වැඩ කරනවා කියන. ඒ කියන්නේ බුදුදහමේ සමාව ගැනීමක් කියලා එකක් තියෙනවා. ඒ සමාව ගන්නවා කියලා කියන්නේ තමන් වරද වරද හැටියට පිළිගෙන ඉන් ඉදිරියට වැරද්දක් නොකර ඉන්නට චිත්තාදිෂ්ඨානයක් ඇති කර ගැනීම ප්‍රධානයි ඊට පස්සේ ඒ වරදට ලක් වෙච්ච අය තවම ජීවත්ව ඉන්නවා නම් සදාචාර සම්පන්නව ඒ අයගෙන් සමාවක් ගැනීම ආචාරශීලී. එහෙම සමාවක් ගන්න සුදුසු මට්ටමක නැතිනම් අපි නිහඬව අපේ පැත්තෙන් ඒ වරද හදා ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.